අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතිවල ආරම්භ කරපු දේශනා පෙළෙහි තවත් එක් ධර්ම කාරණයක් පැහැදිලි කර දෙන්නට. මේට සති දෙකකට ඉහතදී අපි ආරම්භ කළේ ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වෙන දස සංඥා පිළිබඳව පැහැදිලි කරන්නට. පසුගිය සතියේ දේශනාවේදී අපි අනිත්‍ය සංඥාව කොහොමද අපි ප්‍රගුණ කරගන්නේ ප්‍රගුණ කිරීමේ වැදගත්කම පිළිබඳව කතා බහ කළා. ගිරමානන්ද සූත්‍රයේ දෙවනුවට දැක්වෙන සංඥාව තමයි අනත්ත් සංඥාව. අනත්ත් සංඥා කියන්නේ අනාත්ම සංඥාව. එතකොට අපි මූලික හැඳින්වීමේදී පැහැදිලි කරලා දුන්නා මේ සංඥා 10 ප්‍රගුණ කර ගැනීම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි කොයි කාටත් ප්‍රයෝජනවත් වෙන්නේ කායික මානසික සමබරභාවය ඇති කරගන්න. ගිරිමානන්ද හාමුදුරුව රෝගී වෙලා ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගෙන් අසාගෙන ආනන්ද හාමුදුරුව මේ දස සංඥාවන් ප්‍රකාශ කළ අවස්ථාවේදී එය ශ්‍රවණය කරලා සම්පූර්ණ කායික රෝගයන්ගෙන් විනිර්මුක්ත වෙන්නට ගිරිමානන්ද හාමුදුරුව සමත් වෙනවා. ඉතින් අපි හැමදෙනාටම කය සමබර කරගන්න, මනස සමබර කරගන්න, කායික මානසික විකෘතීන් සමනය කරන්නට මේ සංඥාවන් ප්‍රගුණ කර ගැනීම වැදගත් වෙනවා. අපි ලෝකය පිළිබඳව ඇති කරගෙන තියෙන වැරදි සංඥාවන් දුරු කරන්නටයි මේ නිර්වද්‍ය සංඥාවන් ලෝකය පිළිබඳව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. එතකොට ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන දෙවැනි සංඥාව තමයි අත් සංඥා. අනත් සංඥා කියන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන් අනාත්මයෝය ආත්ම ස්වરૂපයෙන් විනිර්මුක්තයි කියන බව පැහැදිලිව නුවණින් දකින වශයෙන් ඒ සංස්කාර ධර්මයන් අරමුණු වෙන හැම මොහොතකම එබඳු සංඥාවකින් ඒ දිහා බලන්න. ඒ කියන්නේ ආත්ම සංඥාවෙන් නෙවෙයි අනාත්ම සංඥාව. ආත්ම සංඥාවෙන් දකිනවා කියන එකේ තේරුම මොකද්ද? මේ කාරණයක් අපි පැහැදිලි කරගන්නට ඕන. ආත්ම සංඥාවෙන් දකිනවා කියලා කියන්නේ ආත්ම කියන වචනේ තේරුම තමයි මේ සංස්කාර ධර්මයන් අතර නොනැසෙන්නා වූ යම්කිසි ජීව පදාර්ථයක් භවයෙන් භවයට යනවා හෝ එහෙම නැත්නම් මේ භවයේ තුල යම්කිසි අවිඤ්ඤාසී ජීව පදාර්ථයක් පවතිනවා එය විසින් තමයි මේ සියල්ල මෙහෙවන්නේ කියන විදිහේ මූලික අදහසක් තමයි ආත්ම කියන වචනයෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ. ඒතර අනාත්ම කියලා කියන්නේ එබඳු අවිඤ්ඤාසී වූ ජීව පදාර්ථයක් මේ සංස්කාර ධර්මයන් අතර නැහැ. හැම එකක්ම හේතුප්‍රත්‍යයෙන් හටගෙන අදාළ හේතුප්‍රත්‍යයන් අහෝස වෙනකොට වහා අභාවයට යනවා. හේතුප්‍රත්‍ය ශක්තියෙන් නැගී සිටිය හැකි, පැවතිය හැකි, ජීවත් විය හැකි කිසිම සත්වයක් හෝ පුද්ගලයෙක් මේ සංස්කාර ධර්මයන් අතර නැහැ කියන බව નિවරදිව තේරුම් ගැනීම. දැන් මේ අනාත්ම සංඥාව අපි ප්‍රගුණ කරන්නට අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද? ඒ තරම්ම තදින් ආත්ම සංඥාව අපේ සිත් සතන් තුළ හිඳා දැසගෙන පවතින නිසා. ඒ ආත්ම සංඥාව කියලා කිව්වන් පස්සේ අර අන්‍ය ආගම්වල කියවෙන ආකාරයට සදාකාලික ආත්මයක් තියෙනවා කියන ස්වභාවයක් බෞද්ධයෙකුට හැඟෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් යම් යම් ආකාරයට මේ ආත්මීය ගතිය අපි උපාදාන කරගෙන ඉන්න බව පෙනෙනවා යම් යම් කටයුතු වලදී අපි ක්‍රියා කරන ආකාරය දිහා බැලුවාම දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු රොබෝ යන්ත්‍රයක් රොබෝ යන්ත්‍රයකින් ගාක් වැඩ කටයුතු කරනවා බලාගෙන හිටියොත් එතකොට අපි ඒ රොබෝ යන්ත්‍රය කියලා නෙමෙයි කතා කරන්නේ රොබෝ කෙනෙක් කියලා. එයි අපි රොබෝ කෙනෙක් කියන්නේ අපිට දැන් බලාගෙන ඉන්නකොට මේ මිනිස්සේ කටයුතු කරන්න වගේ සත්වයක් වැඩ කරන්න වගේ මෙතන පේනවා. නමුත් අපි හැමෝම හොඳාකාරවම දන්නවා මේ වත්මන් තාක්ෂණ දියුණුවත් එක්කලා යම් යම් ලෝහ උපකරණ ටිකක් එකට එකතු කරලා ඒකට විදුලිය සම්බන්ධ කරලා දෙන ඇනවුම ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය පරිපතයක් සකස් කරලා ඒ හරහා යම්කිසි ක්‍රියාකාරකමක් අර උපකරණයට හරහා අපිට ක්‍රියාත්මක කරගන්නට පුළුවන්. එතකොට මේක තමයි රොබෝ යන්ත්‍රයක් හැටියට යම් වැඩ කරගන්නට භාවිත වෙන්න දෙන එනවුමත් එක්කලා යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙන්නට හැකියාවක් ඒ උපකරණය තුළ නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒ උපකරණයේ ක්‍රියාත්මක වෙන රටාව, ඒ උපකරණයේ බාහිර ස්වરૂපය සියල්ලක් සාමාන්‍ය මනුෂ්‍ය කයකට බොහෝ සමීපකම් තියෙන නිසා රොබෝ යන්ත්‍රයක් වැඩ කරනවා බලා හිටියොත් අපි ඕනම කෙනෙකුට හැඟෙන්න පුළුවන් රොබෝ කෙනෙක් ඒ රොබෝ හොඳට වැඩ කරනවා බොහොම දක්ෂ විදිහට වැඩ කරනවා කියන සංඥාවක් ඇති වෙනවා. ඒතකොට මේ ඇති වෙන සංඥාව කුමක්ද? අර උපකරණය කියන ස්වභාවය අභිභවාගිය එක්තරා ආත්මීය සංඥාවක් සත්ව පුද්ගල සංඥාවක් අපිට මේ යන්ත්‍රයට නොදැනුවත්වම අපේ මනසින් ආරෝපණය. එතකොට මේ යන්ත්‍රය පිළිබඳව අපි හොඳටම දැනුවත්ව ඉඳලත් රොබෝ යන්ත්‍රය කියන්නත් රොබෝ කෙනෙක් කියන මට්ටමට මනස පරිවර්තනය වෙනවා නම් මේ අපි ඇසුරු කරන පංචස්කන්ධය පිළිබඳව මේ රූපය මේ වේදනාව මේ සංඥාව මේ සංඛාර මේ විඥාන ඒ වගේම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා පිළිබඳව ආත්ම සංඥාවක් සත්ව සංඥාවක් පුද්ගල සංඥාවක් ඇති වෙන එක 아무තු අරුමයක් නෙමෙයි පින්නතුනේ මේ ධර්මතාවයන් තුල ආත්ම වශයෙන් සත්ව වශයෙන් පුද්ගල වශයෙන් ගත හැකි කිසිවක්ම නැහැ කියලා කොයිතරම් කතා බහ කළා වුණත් කොතරම් අපි සිහිනුවණින් වටහා ගන්නට වෑයම් කළා වුණත් යම් අවස්ථාවකදී අපට ඒවා පැහැදිලිව ඇත්තටම වැටහුණා වුණත් ඊළඟ ශ්‍රණයේදී අපිට නැවතත් අර සත්පුද්ගල සංඥාව මතුවෙන්නට පුළුවන්. අපි මුලින්ම සඳහන් කළා මුල් අනුශාසනාවලදී මේ සංඥා කියලා කියන්නේ ප්‍රඥාවෙන් කාරණා දැන ගැනීමම නෙමෙයි මූලික වශයෙන් යමක් බලනකොට ඇහෙනකොට දැනෙනකොට අනෙක් ඒවායින් ඒ ධර්මතාවය වෙන් කරගෙන හඳුනා ගන්නට ඇති වෙන සතහන තමයි සංඥා කියලා කියන්නේ. එතකොට අපිට අර රොබෝ යන්ත්‍රය දිහා බලනකොටම සාමාන්‍ය උපකරණයක් දිහා බලනවා වගේ නෙමෙයි සාමාන්‍ය උපකරණයකට වැඩියම අපේ මනසින් ඒකට එකතු වෙලා තමයි අපි ඒක හඳුනාගන්නේ. ඒ නිසා තමයි රොබෝ කෙනෙක් කියලා අපි කියන්නේ. ඊළඟට බස් එකක් එහෙම නැත්නම් කාර් එකක් යනවා දකිනකොට මේ කාර් එක ඇතුලේ බස් එක ඇතුලේ රියදුරෙක් ඉඳගෙන ඒක මෙහෙවනවා කියන සංඥාව අපෙන් ගිලිහිලා ගිහිල්ලා අර කාර් එක වේගෙන් ගියා බස් එක වේගෙන් ගියා කියලා සමස්ත සංඥාවක් තමයි යම්කිසි ජීවි සංඥාවක් තමයි ඇති වෙන්නේ ඊළඟට තවදුරටත් අපි අද කාලේ දකිනවා සමාජයේ පරිසරයේ බොහෝ කාලයක් වැඩ කරනකොට ජීවත් වෙනකොට තරුණ තරුණියෝ පරිගණකයක් එතකොට මෙයා හරි දක්ෂයි. මෙයාට ගොඩක් දේවල් මතක තියාගන්න පුළුවන්. මෙයා හුඟක් දේවල් මේ මතකේ රඳවගෙන ඉන්නව අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මතු කරලා දෙනවා. මෙන්න මේ විදිහට අර පරිගණකයන්ට උපකරණ පවා එයා මෙයා කියලා හඟින தත්ත්වෙට අද බොහෝ තරුණ තරුණයන්ගේ සිත් සතන් වල යම් කිසි සතහනක් මතුවලා තියෙනවා. එතකොට නුවණින් කල්පනා කරලා කතා කළොත් ඒ දරුවෝ හොඳටම දන්නවා මෙතන තියෙන උපකරණයක් මෙතන සත්‍යයක් පුද්ගලයක් නැහැ කියලා. හැබැයි උපකරණයක් තියනවා කියන බව හොඳටම දැනගෙන හිටියා වුණත් අර සංඥාව මතුවෙනවා. අර සත්ව සංඥාව පුද්ගල සංඥාව මතුවෙනවා. අන්න ඒකයි මෙතන අපේ දැක්ම වෙනස් කරන්නට ප්‍රධාන සාධකයක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය નિවරදිව දකින්නට නම් ලෝකේ හැබෑ ස්වභාවය තේරුම් ගන්නට නම් අපිට මේ සංඥා වශයෙන්ුත් ඇති කරන මූලික පසුබිම අපිට ගොඩක් වැදගත් වෙනවා. එතකොට අර පරිගණකය එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රය දිහා බලනකොට අර අන්‍ය උපකරණ වලට වඩා වැඩි මනස්කමක් අපේ සිතින් එකතු වෙලා වෙනස් විදිහේ සංඥාවක් නම් එන්නේ අන්න ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි එහෙම සංඥාවක් මතුවෙන්නේ? එහෙම සත්පුද්ගල ජීවී ස්වභාවයක් ඇයි අපට හැඟෙන්නේ? එහෙම හැඟෙන්නට දෙයක් නෑ නේද? මේ උපකරණයක් පමණයි නේද කියලා අපට වටහා ගන්නට පුළුවන් මට්ටමින් ඒ දිහා බලන්නට අපි නැවත නැවත සිත පුහුණු කරන්න ඕන. මේවා එකවරක් දෙකක් කතා කරලා හිතපු පමණට ප්‍රගුණ වෙන්නේ නෑ. නැවත නැවත මේ සංඥාවන් පුහුණු කරන්න ඕන. රාගය, ద్వේෂය මේවා බොහෝ කාලයක් ප්‍රගුණ වෙනකොට ඒවට ඇබ්බැහි වෙන්න වගේ මේ නිවැරදි සංඥා සංකල්පත් අපිට දීර්ඝ කාලයක් පුහුණු කරලා මනසට ඒව තහවුරු කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ අනාත්ම සංඥාව ක්‍රම දෙකකින් අපේ මනසට අවදි කරගන්නට පුළුවන්. එකක් තමයි සත්‍යයේ පුද්ගලයේ ජීවියක් ආත්මයක් මෙහි ඇත්තේ නැහැ. ජීවියෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ මම කියලා ගන්නට කෙනෙක් හෝ අවිඤ්ඤාසී පදාර්ථයක් හෝ එහෙම කිසිම දෙයක් නැහැ. හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මය හේතුප්‍රත්‍යයෙන් අභාවයෙන් බිඳී යනවා කියන බව තේරුම් ගැනීම ප්‍රධාන කාරණේ. අනෙක් කාරණේ තමයි දැන් මම කියලා කෙනෙක් නැති වුණාට අපි සම්මත වශයෙන් මම කියලා පනව ගන්නවානේ. ඔබ මම ඒ විදිහට අපි වෙන් කර ගන්නවානේ. එතකොට මම කියලා කෙනෙක් නැති බව දන්නවා. දන්නවා වුණාට මේ පංචස්කන්ධය හඳුන්වන්න මම කියලා අපි සම්මුති වශයෙන් භාවිතා කරනවා. දැන් සම්මුති වශයෙන් මම කියලා හඳුනාගත්තන් පස්සේ ඒ සම්මුති සම්මුතිය මත ඉඳගෙන කතා බහ කරනකොට සහ සංඥා සංකල්ප ගොඩනගනකොට ඒ මට ඕන හැටියට දේවල් විය යුතුයි. මම කැමති හැටියට දේවල් විය යුතුයි කියන ආකල්පයක් ඊළඟට අපහු මතුවේ. දැන් හොඳටම දන්නවා මම කියලා කෙනෙක් නැහැ කියලා අපි අහලා හිතලා කල්පනා කරලා තේරුම් අරන් තියෙනවා. ඒ තේරුම් අරන් තිබුණා වුණත් ආපහු මතුවෙනවා. මට ඕන හැටියට මම කැමති හැටියට පවතින්න අන්න ඒ නිසා අපි බොහෝ අර්බුද ඇති කරගන්නවා. අර සත්‍යයේ පුද්ගලයක ආත්මයක් වශයෙන් ගැනීම නිසා අපි අර්බුද ඇති කරගන්නවා. සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන බව දැන දැන වුණත් මට ඕන විදිහට මම කැමති විදිහට පැවතිය යුතුයි කියන අදහස නිසා අපි හුඟක් අර්බුද ඇති කරගන්නවා. දැන් මේ කාරණා දෙකෙන් ඇති වෙන අර්බුදය සමනය කරන්නට නම් ඒ දෙකම නිසා ඇතිවන විපරීත සංඥා විපරීත දෘෂ්ටි විපරීත ක්‍රියාකාරකම් සමනය කරලා නැදහත් චරයාවක් දැනගන්නට නම් අපේ අනාත්ම සංඥාව කොහොමද ප්‍රගුණ කරගන්න කියලා ටික ටික දැනුවත් වේ යුතුයි ඒවා දැනුවත් වෙන දැනුවත් වෙන ප්‍රමාණයට ප්‍රගුණ කළ යුතුයි ඒවා ගිහි පැවිදි අපි කොයි කාටත් වැදගත් වෙනවා දැන් අපි දෙආකාරයකින් සඳහන් කළ අනාත්ම බව ඒ කියන්නේ ආත්ම වශයෙන් ගත යුත්තක් නැති බව තේරුම් දැන් මේක තේරුම් ගන්න එක අපිට හුඟක් වැදගත් වෙන්නේ කොහොමද? දැන් සමහර ප්‍රශ්නවලදී අපි දකිනවා මේ ආත්ම සංඥාවෙන් ගැනීමම ඒ ප්‍රශ්නේ උත්සන්න වෙන්න හේතුවක් වෙලා තියෙනවා. දැන් මේ මෑතකදිත් එක තරුණ දරුවෙක් අපි මුණ ගැහෙන්නට ඒ මව්පියෙක් එක්කලා ආවා. ඒ දරුවට තියෙන ගැටලුව තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන්. පන්තියේ ඉතාම දක්ෂයෙක්. මොනවා හරි ලිව්වොත් යම් අභ්‍යාසයක් කළොත් ඒක හොඳට ලකුණු ගන්නවා. ඒකට ගුරුවරුත් බොහොම අගය කරනවා. හැබැයි දරුවාට එක්තරා හැඟීමක් ඇති වෙනවා මට විභාගෙ ලියන්න බැහැ, මට අමතක වෙයිද දන්නේ නැහැ. මට අවශ්‍ය දේවල් හරියට මතක් වෙයිද දන්නේ මට වෙලාව ඇති වෙයිද දන්නේ ඒ නිසා මට මේක කරගන්න බැරි වෙයි මට නම් කොහොමවත් කරන්න බැහැ මේක මේ විදිහේ සංඥා උත්සන්න වෙලා උත්සන්න වෙලා ලොකු පැටිගැන්මක් ඇති වෙනකොට දන්නම ප්‍රශ්නෙට වුණත් දන්න උත්තරේ අමතක වෙලා ගිහිලා කිසිවක් ලියා ගන්න බැරුව අතපය වේලෙන මට්ටම ඇති වෙනවා. දැන් මේ දරුවා සමග කතා බහ කරනකොට අපි පැහැදිලි කරලා දුන්නා දැන් ගුරුවරුත් කියනවා ඔබට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් ලියුවහම හොඳම මට්ටමින් ලකුණු තියෙනවා. දැන් මේ සියල්ලම තියෙද්දී තමන්ම හිතාගෙන ඉන්නවා මට බෑ මට මේක කරගන්න බෑ කියලා. අපි හිතමු ලකුණුත් නැත්නම් ඉගෙන ගන්නත් අදක්ෂ නම් දේවල් මතක හිටින්නෙත් නැත්නම් හැම විටම ගුරුවරුන් පවා මේ දරුවාගේ දියුණුවක් දකින්නේ නැතිනම් එතකොට අපිට එක්තරා ප්‍රමාණයකින් තේරුම් ගන්න වෙනවා ඒ දරුවාගේ යම්කිසි අදක්ෂතාවයක් එහෙම නැත්නම් දුර්වලතාවයක් තියෙන දරුවෙක් කියලා අපිට හංගින්නට සිද්ධ වෙනවා. නමුත් අර හැම පැත්තකින්ම සාර්ථක ගතිගුණ මතුවේදී මේ දරුවාට හිතෙනවා නම් අනේ මට බැහැ මට මේක කරගන්න බැහැ කියලා ඒ කුමක් නිසාද? ඒක වෙන්නේ පින්නතුනේ යම් අවස්ථාවක අපි ඕනම කෙනෙකුට ඒ දරුවට විතරක් නෙවෙයි අපට උනත් පැවිද්දෙක් හැටියට ඒ අත්දැකීම ඕන තරම් තියෙනවා විභාග ලියන්න ගියයින් පස්සේ සමහර වෙලාවට එකවරම අපිට මේ දන්නා දේ අමතක වෙන අවස්ථා තියෙනවා කලබලයට. ඊට පස්සේ ඒ අමතක වෙච්ච එක නැවත නැවත මතක් කරන්න උත්සාහ කරනකොට මනස ටිකක් වික්ෂිප්ත වෙනවා. ඒ මානසික වික්ෂිප්ත භාවයත් එක්කලා දැන් වෙලාව ගත වෙනව නේද අපිට ප්‍රශ්නෙට උත්තර ලියාගන්න වෙලා මදි වෙයිද කියලා හිතනකොට ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. මේ ටික ඔක්කොම ඔළුවේ කැකෑරෙනකොට අර දන්නා දේත් අමතක වෙලා ගිහිල්ලා මනසේ සමබරතාවය ගිලිහෙනවා. පිළිහුණු ගමන් ඇති වෙන පැතිගැන්ම බීතිය නිසා අපිට කිවක් කරගන්නට බැරි වෙනවා. අපි ඕනම කෙනෙක් විභාග ලියන අය මේ අත්දැකීම වරක් දෙකක්වත් ලබලා තියෙන ඕන තරම්. නමුත් දැන් අර දරුවට වෙලා තියෙන්නේ යම් යම් අවස්ථාවක මෙබඳු අත්දැකීමක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඒ දරුවා ඒ අත්දැකීම මම හැටියට මේ මගේ දුර්වලකම මතුවෙන්නේ. මම දුර්වලයි. මට මේක කරගන්න බැහැ. ඒ විදිහට ආත්ම වශයෙන් අර සංකල්පය උපාදාන කරගන්න. උපාදාන කරගත්තු ගමන් ඊළඟ අවස්ථාවෙත් ඒක මතුවෙනවා. ඊළඟ අවස්ථාවෙත් ඒක මතුවෙනවා. අවසානයේට තමන් දුර්වලයෙක් බවටම පත් වෙනවා. ඒකට ඇත්තටම දුබලකමක් නැහැ. නමුත් ඒ දුර්වලකම උපාදාන කරගෙන ආත්මීය වශයෙන් අරගෙන ඒ තුලම තමන් ජීවත් කරවන්නට වෑයම් කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ මනසට මතුවෙන සංඥාව ආගන්තුක සංඥාවක් මේක බැහැර කළ හැකි මේ මම නෙමෙයි මේ මගේ ආත්මය නෙමෙයි මේ මම කියලා ආත්මය කියලා ගන්නට සුදුසු යමක් නෙමෙයි මේ අදාළ හේතුත්තරන් නිසා මේ මොහොතේ ඇති වුණු එක්තරා ස්වභාවයක් පමණයි ඒ හැම විටම පවතින දෙයක්ුත් නෙමෙයි ඒ නිත්‍ය දෙයක්ුත් නෙමෙයි ඒ ආත්මීය දෙයක්ුත් නෙවෙයි කියන බව අපිට නුවණින් කල්පනා කරලා තේරුම් ගන්නට පුළුවන් නම් ඒ සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් අපිට අර බාධකයේ අභිභවාගෙන දියට යන්නට පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් ඒ වරක් ඇති වෙන සංඥාව එහෙමම තහවුරු කරගෙන ඒක ආත්ම කරගත්තොත් ඒ කියන්නේ ඒ මම ඒ ඒ මගේ ස්වභාවය තමයි මම හරීම දුර්වලයි මට කිසි දෙයක් මතක හිටින්නේ මට එහෙම මතක තියාගැනීමේ ශක්තියක් නැහැ මට කොහොමවත් විභාග වලට ලියන්න බෑ මට નિયમિત කාල පරිච්ඡේදයක් තුළ ප්‍රශ්න වලට උත්තර ලියීමේ හැකියාව නැහැ අන්න වගේ දුබලෙක් මම මෙහෙම හිතන්න ගියයින් පස්සේ අර මනසේම මතුවෙන සංකල්ප සංඥා අපේ ඒ වැරදි සංඥා දැඩිව උපාදාන කරගන්න. අපි පෙර දිනේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළා දරුවෙක් කරන වැරද්දක් පිළිබඳව අපට ඕනනම් කෝපය උපදවා ගන්න විදිහට හිතන්නත් පුළුවන්. ඒ දරුවා වරදිකාරයෙක්, හිතුවාරයෙක් කියලා හිතනකොට කෝපය උපදිනවා. ඒ දරුවා ඒ වැරද්ද කළේ වරදේ බරපතලකම නොයටහුණු නිසායි ගින්න පිලිස්සෙනවා කියලා දන්නවනම් කවදාවත් අල්ලන්නේ නැහැනේ. දරුවේ ගින්න අල්ලන්න යන්නේ ගින්න අල්ලන්න එපා කියලා අපි කොච්චර උපදෙස් දීලා තිබුණත් ඒ අරකීමෙන් පිලිස්සෙලා නැති නිසානේ. ඉතින් ඒ නිසායි ප්‍රත්‍යක්ෂ අවබෝධය නැති නිසායි මේ දරුවෝ වැරදි කරන්නේ කියලා එහෙම දකින්න පුළුවන් නම් අපට ඒ දරුවා කෙරෙහි කනෝ මෛත්‍රිය උපදවා ගන්නටත් පුළුවන්. එකම සිද්ධිය ගැන අපට කෝපය උපදවා ගන්නත් පුළුවන්, කරුණා මෛත්‍රිය උපදවා ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ Tamanට යම්කිසි දුබලකමක් මතුවෙනන් පස්සේ Tamanගේ මනසෙහි ඒ දුර්වලකම පිළිබඳව ඇති කරගන්න සංඥාව දෙපැත්තකින් ඕන පැත්තකට ඇති කරගන්නට පුළුවන්. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ සිතෙහිම අංශ දෙකක් පවතිනවා ගුණාංග දෙආකාරයකින් පවතිනවා කුසල චෛතසික සහ කුසල චෛතසික. එහෙම නැත්නම් හොඳ ගුණාංග සහ නරක ගුණාංග. එතකොට හොඳ ගුණාංග කියලා කියන්නේ යම් යම් දේවල් අත්දකිනකොට ක්‍රියාත්මක වෙනකොට අපට යහපත් මනෝභාවයන් අවදි කරන්නට පුළුවන්. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, විචාරශීලී බව, ප්‍රඥාව, සිහිය, සද්ධාව, වීර්ය, අදිෂ්ඨානය මේ වගේ හොඳ මනෝභාවයන් අපට ඕන නම් උපදවන්න පුළුවන්. ඒවත් මේ මනසෙම ජනිත වෙනවා. මේ ඕනෑම කෙනෙකුගේ සිතක පහළ වෙන චෛතසික 52ක් තියෙනවා. ඒ 52කින් අකුසල චෛතසික වෙනම තියෙනවා කුසල චෛතසික වෙනම තියෙනවා. ඕවා හැම කෙනෙකුගේම මනසේ අරහත්ත්වයෙන් මෙපිට ඕනම කෙනෙකුගේ මනසේ කුසල අකුසල දෙපැත්ත ඇති වෙන්නට පුළුවන්. ඒ ඒ මාර්ගඵල ලබනකොට සමහර අකුසල ධර්ම මතු නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. නමුත් ඉතිරි අකුසල, ඉතිරි ක්ලේශ ධර්ම අරහත්ත්වයටපත් වෙන තෙක්ම මතු වෙනවා. නමුත් අර මතුවෙන මනෝභාවය මේ අදාළ හේතුප්‍රත්‍ය නිසා මතුණු ආගන්තුක තත්ත්වයක් කියලා වටහාගෙන අපිට ඕන බැහැර කරන්න පුළුවන්. ඒකට යට වෙන්නේ නැතිව. නමුත් සමහර වෙලාවට අපි වැරදි සංකල්ප ඇති කරගන්නවා, වැරදි සංඥා ඇති කරගන්නවා, ආත්මීය වශයෙන් ඒ මනෝභාවය උපාදාන කරගන්නවා. උපාදාන කරගත්තු ගමන් මගේ මනස විනාශ කරන්නට මතුණු ආගන්තුක සංඥාවක් හැටියට දකින්න වෙනුවට ඒ මම ඒ මගේ දුර්වලකම තමයි මතුනේ. මම හරියට දුර්වලයි. ඒ දුර්වලකම තමයි මේ හැම තැනදීම විтин විට මතුවෙන්නේ කියලා ඒ දුබලකම මම හැටියට ගත්තන් පස්සේ මම දුර්වලයි කියලා ගත්තන් පස්සේ එතනින් නැගිටින්න බැරි විදිහටම අපි මේ මනෝභාවයත් එක්කලා බද්ධ වෙනවා ඒ සංඥාව උපාදාන කරගන්න. ඉතින් ආත්මීය වශයෙන් සත්‍යයේ පුද්ගලයෙක් මම හැටියට ගන්නකොට ඒ පුද්ගලයාට ජීවිතය බොහොම අසමතුලිත වෙන්නට ඔය ආකාරයෙන් ඒ මනෝභාවය හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භාවනාව හැටියට අපේ දුර්වලකම් දුරු කරන්නට ඕන යහපත් ගුණාංග අවදි කරන්නට ඕන මේ කාර්යයන් දෙකම කරන්නට නම් අපට හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්නවා අදාළ හේතුප්‍රත්‍ය තියෙනවා නම් දේවල් වර්ධනය කරන්න පුළුවන් ඒ අදාළ හේතුප්‍රත්‍ය වෙනස් කරපු සැනින්ම අදාළ ඵලය වෙනස් කළ හැකි කියන කාරණය නුවණින් තේරුම් ගන්නකොට ආත්මයක් හෝ සත්වයක් හෝ පුද්ගලයෙක් නෙමෙයි හේතුප්‍රත්‍ය මතයි හැම දෙයක්ම උස් පහත් වෙන්නේ කියලා යම් අවබෝධයකින් ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඒ අවබෝධයම ලෝකේ යථාර්ථය දකින්නට අපට මහෝපකාරී වෙනවා. මෙන්න මේ විදිහට තමන්ගේම මනෝභාවයන් උපාදාන කරගෙන විකෘති සංඥා ඇති කරගන්නට ආත්ම සංඥාව හේතු වෙනවා. අනාත්ම වශයෙන් දකින්නට පුළුවන් නම් මම කියලා කෙනෙක් හෝ එහෙම නැත්නම් සත්‍යයක් පුද්ගලයෙක් වශයෙන් හෝ ගත යුත්තක් නැහැ. මේ සියලු මනෝභාවයන් අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙනයි හටගන්නේ. නිසා ඕනනම් ඒවා වෙනස් කරන්න පුළුවන් කියන අනාත්ම සංඥාවෙන් දැකීමම සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වන්නට හේතුවක් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි අපි කිව්වේ මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් මම කියලා කෙනෙක් නැති බව දන්නවා වුණත් මතුවන හැටියට දේවල් පවතින්නට ඕනේ කියලා සිතන සිතුවිල්ල කියන දෝෂය. ඉතින් මේක හුඟක් අර්බුද වලට හේතු වෙනවා. අර ආත්ම වශයෙන් ගන්නකොට තමන්ගේම මනෝභාවයන් තමන්ගේම සිතුවිලි උපාදාන කරගෙන ආත්මීය වශයෙන් ගන්න. මේ මතෝන විදිහට දේවල් පවතින්න ඕන කියලා හිතනකොට බිරිඳ මතෝන විදිහට පවතින්න ඕන කියලා සැමියා හිතනවා. සැමියා මතෝන විදිහට පවතින්න ඕන කියලා බිරිඳ හිතනවා. දරුවෝ මට ඕන විදිහට පවතින්න ඕන කියලා අම්මා තාත්තා හිතනවා. අම්මා තාත්තා අපට ඕන හැටියට පවතින්න ඕන කියලා දරුවෝ හිතනවා. මේ විදිහට හැම විටම ලෝකේ ගැටුම් සමූහයක් නිර්මාණය වෙන්නට පදනම් වෙනවා මේ ආත්ම දෘෂ්ටියෙන් ලෝකය දැකීම. මට ඕනෑ විදිහට සියල්ල විය යුතුයි. මම කැමති විදිහට සියල්ල විසඳිය යුතුයි කියලා කල්පනා කිරීම. එතකොට පින්නතුනේ මම කැමති විදිහට ඇත්තටම දේවල් සිද්ධ වෙනවද? මම කැමති විදිහට කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඉතින් මම කැමති විදිහට කොතෙක් දේවල් සිද්ධ වෙලා තියෙනවද විභාගේ පාස් වෙන්න ඕන කියලා හිතුවා එහෙම වුණා හොඳ විවාහයක් කරගන්න ඕන කියලා හිතුවා එහෙම වුණා හොඳ රස්සාවක් හොයාගන්න ඕන කියලා හිතුවා එහෙම කළා මෙහෙම මම කැමති දේවල් කොච්චර වෙලා තියෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මම කැමති වෙච්ච නිසා නෙවෙයි පින්නතුනේ ඒ අදාළ කාර්ය සිද්ධ වෙන්නට හේතුප්‍රත්‍ය සම්පාදනය කරපු නිසායි ඒවයි විදිහට සිද්ධ වුනේ. ඒ අදාළ හේතුප්‍රත්‍ය නොතිබුණා නම් කවදාවත් ඒ කාරණා ඒ විදිහට ගොනු වෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ රුචි අරුචිකම කියන එකත් එක්තරා සාධකයක් වෙනවා කටයුතු සඵල කරගන්නට. නමුත් රුචි අරුචිකම් තිබිච්ච පමණින්ම දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒවට තවත් බොහෝ හේතු සාධක අවශ්‍යයි. අපි නිතරම කියන්නේ ඒකයි ධනාත්මක චින්තනය විතරක් තිබිලා හැම දෙයක්ම කරන්න බෑ. චින්තනය ධනාත්මක වෙන්නත් ඕන. ඒ ධනාත්මක චින්තනයට අදාළ ඵලය ගොඩනගෙන්නට අවශේෂ හේතුප්‍රත්‍ය ගොඩනගන්නට තරම් අපි දක්ෂ වෙන්නත් ඕන. ඉතින් ඒ දක්ෂතාවය ඇති කරගත්තොත් අපිට මට ඕනේ විදිහට දේවල් පැවතිය යුතුයි කියලා බිරිඳ සමග, සැමියා සමග, දරුවා සමග, අම්මා තාත්තා සමග අඩදබර වෙනවා වෙනුවට ඇත්තටම අපි කැමති විදිහට දේවල් සිද්ධ වෙන්නත් නම් කොතනද වෙනස් කරන්න ඕන මොනවද වෙනස් කරන්න ඕන කියලා අපිට ටිකක් නුවණින් කල්පනා කරලා දක්ෂ විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවශේෂ දේවල් අපේ රුචිකත්වයට අනුව වෙනස් කරගන්න. ඉතින් ඒ දැක්ම අපි තුල නැති වුණොත් මට ඕන විදිහට පවතින්නට ඕන කියලා හිතනවා. නමුත් මට ඕන විදිහට දේවල් පවතින්නේ නැහැ. එතකොට ගැටුමක් නිර්මාණය කරගෙන නිරන්තරයෙන් ලෝකයේ සමග අරුබුදයක් පොරබැදීමක් තමයි ඒ ජීවිත තුළ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ අර්බුදය නිසාම අපට ලෝකයේ හැබෑ ස්වභාවය දැක ගන්නට නොහැකි වෙනවා. ඒ ලෝකයේ යථා ස්වභාවය දැක ගන්නට බාධා කරන මේ සංඥාවන් දුරු කරන්නට අවශ්‍ය නම් ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ කියන බවත් මට ඕන විදිහට දේවල් පවතින්නේ නැහැ කියන බවත් තේරුම් අරගෙන මේ සියලුම සංස්කාරයන් අදාළ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් පවතින තාක්කල් ඒවා පවත්වන්න පුළුවන් නඩත්තු කරන්න පුළුවන් ඒවා වෙනස් වෙනකොට වෙනස් වෙනවා ඒ වගේම අපට යමක් වෙනස් කරගන්නට ඕන ඒ අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා වෙනස් කරනවා ඇරෙන්නට බිරිඳට චෝදනා කරලවත් සැමියාට චෝදනා කරලවත් දරුවට චෝදනා කරලවත් ඇති තේරුමක් නැහැ ඒවා ආත්ම වශයෙන් උපාදාන කරගෙන තමන් ගැන කලකිරිලා තමන් උකටලී වෙලා සියදිවි නසා ගන්නට ගිහිල්ලා මං නම් මොකක්වත් බැරි මහ අබබ්බේ කියලා Tamanටම දොස් නගාගෙන Taman පිළිබඳව අමනාපයක් ඇති කර ගැනීමත් සුදුසු නැහැ. ඒ නිසා දේවල් ආත්ම වශයෙන් ගන්නකොට එක්තරා අවස්ථාවකදී Tamanට Taman පිළිබඳව නොසතුටක් ඇති වෙනවා. මට බැහැ, මම දක්ෂ නැහැ, මම දුර්වලයි කියලා, මට ඒ හැකියාවක් නැහැ කියලා. ඊළඟට ආත්ම වශයෙන් ගන්නකොට මගේ බිරිඳ හොඳ නැහැ, මගේ සැමියා හොඳ නැහැ, මගේ දරුවා හොඳ නැහැ, ඒගොල්ලෝ මට ඕන විදිහට පවතින්නේ නැහැ කියලා නිරන්තරයෙන් Taman සමගත් ලෝකයේ සමගත් ඇතිවෙන මේ නොනවතින අර්බුදය සමනය කරලා ලෝකයේ ලෝකයේ හැටියට යථා ස්වභාවයෙන් දකින්නට නම් ආත්මීය වශයෙන් එහෙම නැත්නම් ආත්මයකට අදාළ අවනත වූවන් හැටියට ලෝකය දකිනවා වෙනුවට මේ සියලු සංස්කාරය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ අනාත්ම ධර්ම ස්වභාවයන් පමණයි කියන බව තේරුම් ගැනීම වගේම ඒ සංඥාව දිනු කරගෙන ඒ ආකාරයෙන් ඇහෙන දැකින පෙනෙන හැම දෙයක්ම දකින්නට හඟින්නට වෑයම් කරනවා නම් කාලයක් යද්දී අනාත්ම සංඥාව ප්‍රගුණ කරගන්නට පුළුවන්. එහෙම වෙනකොට අර Taman සමග ඇති වෙන උරණ වීමෙන් සහ අන් අය සමග ඇති වෙන උරණ වීමෙන් මනස නිදහස් කරගෙන සමබරව හේතුප්‍රත්‍ය හඳුනාගෙන අනවශ්‍ය දේ බැහැර කරගන්නටත් අවශ්‍ය දේ අවදි කරගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ දෙවැනි සංඥාව අනාත්ම සංඥාව ජීවිතේ ප්‍රගුණ කරගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද මෙම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්පාද කුකුල්පනේ සුදස්සේ ස්වාමින්වණන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගුත් පැටියක් ඕකසප්පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710